ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්ද ආයුබෝවන් හිතවතුනේ රසවතුනි ඉරිදා සංග්‍රහය රස විඳින්නයි ඔබ සූදානම් වන්නේ මිනිසා උපදින්නේ කටේ කෙටේරියක් ඇතිවයි තමාගේ වචන වලින් තමාම කපා ගනී ගුණ වර්ණනා කිරීම වෙනුවට විවේචනය කරයි විවේචනය කළ යුතු තැන වර්ණනා කරයි. මේ ආකාර හැසිරීම නිසා තමාම දුකටපත් වෙයි. තමාගේ සැප අතුරුදහන් වෙයි. අල්හාජ් මොහිදින් බෙක් ගායකයාණන් ගැයූ ගීයක් මට මතක් වෙනවා. මේ ගීතය ඇතුළත් වුණේ ජනප්‍රිය වූ ඩිංගිලි මැණිකා චිත්‍රපටයටයි. ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර ගීපද රචකයා විසින් දෙදෙනෙක් සංගීතවේදීන් මේ චිත්‍රපටයට දායක වෙලා තිබෙනවා. පීඑල්ලී සෝමපාල සහ එස්.එස්. වේදා කියන සංගීතවේදීන්. මේ දෙදෙනාගෙන් කවුරුන් මේ ගීතයේ තනුව නිර්මාණය කළාදැයි කියන්නට අපහසුයි. ඒ ගැන මූලාශ්‍රයන් විවිධ අදහස් දක්වනවා. අපට ගීය රස විඳින්නට එය බාධාවක් නොවේ. නොනැගී අවරගිරේ ඉරිහෙල් මුදුනේ මානන් නොපිපේ ඉරු නොනැගී අවරගිරේ මහමරණතලේ සුලංගින් කිසි කාලේ නැතකලු පාට කිරේ ඉරිහෙල් මුදුනේ මානන් නොපිපේ සිරු නොනැවී අවර ගිරේයි ශීතලවූ දිය මහ සාගරේ නුඹේ විදකව සියම සාගරේ උණු වේවිද කවදා සාගරේ කොකිලා කවුරා නොවේ නැඳ සේවිලා නොවේ නිලමැසි සේනා අසලට නෑනා නිලමැසි සේනා අසලට නෑනා ृङ्गया मितनलुमे गया मुदनल में महल मुगुने आनन नोपिबे සහ නීති සූත්‍රය මේ සූත්‍රයේ තිබෙන වැදගත් කරුණක් අපහට පැහැදිලි කොට දුන්නා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගම්පිටි විජිත ධම්ම ස්වාමින් වහන්සේ මෙහෙම කතාවක් තියෙනවා රටක් දේශයක් සමාජයක් දියුණුව කරා ගමන් කිරීමේදී ගෝවියන් වෙලෙන්දන් සහ සුත සහ සීල ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේ අප්‍රමාණ වූ කාර්යභාරයක් ඉටු කරන බවයි ඉන් කියවෙන්නේ. ඒ ඊට වැදගත් අංශයක්. ගෝවියන් වෙලෙන්දන් සුත සහ සීල සම්පන්න භික්ෂුන් වහන්සේ. එක පැත්තකින් ආධ්‍යාත්මික සංවර්ධනය අනිත් පැත්තෙන් භෞතික සංවර්ධනය. මේවා දූෂිත නැතිනම් අවංකනම් වංචාකාරී නැතිනම් මොනතරම් සුන්දරද. කලකට පෙර අමරසිරි පීරිස් ගායන වේදියා ගායනා කළ ගීතයක් ජගත් වික්‍රමසිංහ සංගීතවේදියාගේ තනුවකට අනුව ඒ ගීතය හරිම මිහිරි අර්ථ සම්පන්න ගීයක් වර්ණවත් සුගන්ධවත් පුෂ්ප බුදුරජාණන් වහන්සේ පුදන්නට පුෂ්පයන් පාවිච්චි කරනවා සිරුමල් බුදුන් පුදන මල් මලක මහිම ලොවක දහම් පිටා යන්න හැකි නිලන්න බැරි මලේ වරුණ කියන්න පරමල් හිත විසී කරමින් එමල් තලාන යන්නේ සුවඳ රුසී රුමල් බුදුන් පුදනේ කාලක මහිම ලොවක දහම් හිතාගන්න එන්න සොයම දිය ගොඩ පිපි මල් වනු සෙලන්නේ සුවඳ රුසිරුමල් ගොතන් පුදන මල් මලක මහිම ලොවක දාන හිතාගන්න එන්න සොයමි දිය කොට පිපි මල් වඳුරු සීරුමල් මුතුන් පුදන මල් මලක මහිම ලොවක දහම් හිතාගන්න එන්න සොයමි දිය ගොඩ පිපි මල් අමරදේවයන් ලියලා තිබුණා ගාන්ධර්ව වේදයයි ආයුර්වේදයයි කියලා ලිපියක් ආයුර්වේද සමීක්ෂා පොතටයි එය ඇතුළත් කරලා තිබුණේ. බින්දුණු හදට දිව ඔසුවෙකි සංගීතය. හැමදෑම හැම වෙලාවකම එතුමා මේක කියනවා. මෙවන් වූ නාද ශාස්ත්‍රෝද්ග්‍රහණය නිසා බොහෝ තුරුණු හදවත් ආදරය කරන්නට උගනේ කියලා මේ බටහිර කවීන් දෙදෙනෙක් හන්ට් සහ රිචඩ් නැමැති කවීන් දෙදෙනා විසින් ලියන ලද අදහසක් අමරදේවයන් පරිවර්තනය කොට තමන්ගේ ලිපියට එක් කළා තිබුණා. දෙවියන් විසින් මිනිසුන්ට පුද කරනු ලැබූ අතිසූක්ෂම වූ මනහර වූ තීනය සංගීතයයි. එය ඉසිවර සේවිත කලාවක්. එය පාපී සිටිවිලි සිතින් අතුගා දමන්නක් කියලා ලූතර් විසින් ලියන ලද අදහසත් අමරදේවයන් මේ ලිපිය ඇතුළත් කරනවා. ස්වර වර්ණය විභූෂිත වූ ධ්වනි සමුදාය ජන චිත්ත රංජනය සලසාද එවන් වූ ධ්වනිය සංගීතයේ අග්‍ර ඵලය වූ රාග සංකල්පයයි සංගීත රත්නාකරය ශාරංග දේව විසින් රචිත මේ කෘතියේන අදහසක් තමයි එසේ පැවසුවේ අමරදේවයන් එම ලිපියට යොදනවා. මේවා කියන්නේ සංගීතයෙන් අපට බොහෝ දුක් දුම්නස් පාළුව තනිකම කාන්සිය දුක නැති කරගන්න පුළුවන්. Thank you. අදවත් නරඹන යුගයෙන් යුගයට අදවත් නරඹන සදාකාලික වූ සැපත ඇයයි පාලු අඳුරේ ආහස මමයි ඇත දිලෙන තනි කරුව ඇයයි නැවවැද කටු පංග හවල් ඉති වැනෙනවල් පොකුර හැයල් නැවවැද කටු පංග සංසාර වහන්සේගේ මහත්මයා අලුත් පොතක් ලියලා තිබුණා. සංගීත සංස්කෘතිය සිංහලයේ සිංහල ජනයාගේ ජාතියේ සබාදහමේ උදේ පාන්දරට ඇහෙන නාද මුලින්ම ඇටි කුකුලගේ හඬ කීවිහාරක් වහුපැටව් නාද දෙන හැටි කපුටන්ගේ කාකන්ගේ කුරුල්ලන්ගේ ශබ්ද මේවා අසමින් පිබිදෙන ගැමියා ගෝවියා ඒ වගේම වැඩ කරන අය කාන්තාව මුලින්ම අවදි වෙනවා. ඒ නාදමාලා කුඹුරේ කෙත්‍යායේ නෙලනකොට වපුරනකොට පැල් රකින්නකොට කියන කවි ගායනා සම්බන්ධ බොහොම හොඳ විවරණයක් ඒ පොතට ඇතුළත් කරලා තිබුණා. ඒ පොත අච්චු ගහන්න ඉස්සෙල්ලා කියවීමේ අවස්ථාව අපහට උදා වුණා. in අර්ථ පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අද ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. සංස්කරණය නදී රමණපේරි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය തുഷാര ഗീതദേവി ബെത്തകെ